ධර්මානුශාසනා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 බුද්ධං සරණං ගච්ඡාමි අං ධම්මං සරණං ගච්ඡාමි පතියම්පි ධම්මං සරණං ගච්ඡාමි අං සංඝං සරණං ගච්ඡාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං රාජස්ස සුමන්ත සද්දමුක්ඛදං ධම්මක්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 අරියතාවතෝ අරියාය වඩ්ඩියා වඩ්ඩති සාරාදායිතෝ තිවරාදායි කායස්ස කතමේ දතහි කෙත්දවත්තු වඩ්ඩති ධන ධන්නේන වඩ්ඩති උත්තදාරේ වද්දති දාස කම්ම කරපරිවේ වද්දති චතුප්පදේ වද්දති සද්ධාය වද්දති සීලේන වද්දති සුතේන වද්දති සාගේන වද්දති පඤ්ඤාය වද්දති ධර්ම ශ්‍රවණාදිලාසී සැලෑවත් වාසනාවන්ත පින්වත්නි මේ අවස්ථාවේදී ධර්ම දේශනාව සඳහා මා මාත්‍රිකා කළේ අංගුත්තර නිකායේ දසක නිපාතේ වඩ්ඩේ සූත්‍රයේ සඳහන් වන ධර්ම පාඨයක් මෙම ධර්ම දේශනාව අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සරත්නවර ජේතවනාරාමේදී භික්ෂුන්ට දේශනා කරන ලද සූත්‍රය. මෙම සූත්‍රය ඊටාම වැදගත් වටිනා සූත්‍රයක් හැටියට සඳහන් කරන්නට පුළුවනි. එම සූත්‍රයේ සඳහන් කරුණු දැක්වීමට පෙර ධර්මාවාදයක් වශයෙන් කරුණක් සඳහන් කිරීමට මා කල්පනා කරනවා. බුද්ධ ශාසනය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා කොටස් තුනකට බෙදෙනවා. පරියාප්ති ශාසනය කියන්නේ ත්‍රිපිටක බුද්ධ වචනයටයි. ප්‍රතිපත්ති ශාසනය කියන්නේ එම බුද්ධ වචනේ සඳහන් ප්‍රතිපදාවයි. ප්‍රතිවේද ශාසනය කියන්නේ සතර මඟ සතර ඵල තමන්ගේ సంతානයේ පහළ කර ගැනීමයි. එහෙම නැත්නම් වෙනත් වචනයකින් කියනවා නම් ධර්මය අවබෝධ කර ගැනීමයි. ශාසනයේ ඉහළම කොටස හැටියට හඳුන්වන්නට පුළුවන් වන්නේ ප්‍රතිවේදයයි. ඒත් පරියාප්ති ශාසනයට තමයි මුල් තැන ලැබෙන්නේ. ඊට හේතුව ධර්මයේ ඉගෙන ගන්නේ නැතුව කිසිම දෙයක් කරන්නට නොහැකි නිසායි. මහරහතන් වහන්සේලා වැඩ ඉන්නා කාලයේදී ධර්මයේ පිළිබඳ සංවාදයක් ඇති වුණා. එෙහිදී උන්වහන්සේලා විසින් තීන්දුව කරන්නට යෙදුණා මේ ත්‍රිවිධ ශාසනයෙන් ප්‍රධාන තැන ගන්නේ පරයාප්ති ශාසනය කියන කාරණය. ඊට හේතුව ධර්මයේ ඉගෙන ගන්නේ නැතුව ප්‍රතිපත්තයක් පුරන්නටවත් ධර්මය අවබෝධ කරගන්නටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා සදාවත් පින්නතුන් අපි සියලු දෙනාම ධර්මය අහන්නට ඕන ඒ වගේම ධර්මයේ පිළිබඳව මනමින් කරුණු හදාරන්නට ඕන එය අපේ ධර්මඥානයේ දිනු වීමටත් ඒ වගේම එම ධර්ම කරුණු අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමටත් හේතු වෙනවා ඒ අනුව සුණාත ධාරේත චරාත ධම්මේ යන ධර්මෝපදේශය අනුව හොඳින් මේ බණ අහන්න ඒ වගේම හොඳින් හිතේ දරාගන්න ඒ වගේම එම ධර්ම කොටස් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතයේ වාසනාවන්ත ජීවිතයක් ආලෝකමත් ජීවිතයක් කරගැනීමට උනන්දු වන ලෙස ඊටාම කරුණාවෙන් මා මතක් කරනවා This talk was recorded for broadcasting on Savannah de Siciliza, Internet's Damo Radio, and reproduction for commercial purposes is strictly prohibited. මේ ළඟට මා මාත්‍රිකා කළ ධර්මයේ පිළිබඳව අවධානය යොමු කිරීමටයි කල්පනා කරන්නේ. මා මුලින් සඳහන් කළ ධර්ම පාඨයෙන් සඳහන් වන වඩ්ඩේ සූත්‍රය සියලුම බෞද්ධයන් විසින් කටපාඩම් කරගෙන මතකයේ සබකන්නේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු සූත්‍රයක් බව කෙටියෙන් සඳහන් කරන්නට පුළුවෙනි. මෙම සූත්‍රයේ කරුණු 10ක් සඳහන් වෙනවා. එම කරුණු 10න් කියවෙන්නේ පුජ්‍යලයාගේ භෞතික දියුණුව එහෙම නැත්නම් ආර්ථික දියුණුවක් ආධ්‍යාත්මික දියුණුව පිළිබඳවයි. මුලින් මුල් කරුණු පහෙන් ආර්ථික දියුණුවක් දෙවෙනි කරුණු පහෙන් ආධ්‍යාත්මික දියුණුව එහෙම නැත්නම් පුජ්‍යලයා තුළ වගා කරගත යුතු ಗುಣධර්ම පිළිබඳ කියවෙනවා. දසවිදික්කවේ වද්දේ වද්දමානු අරිය සාවතෝ අරියාය වද්දියා වද්දති සාරා දායේච හෝති වරාදායි කායස්ස මේ කරුණෙන් කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයා විසින් මේ කරුණු 10 වර්ධනය කර ගැනීමෙන් තමන් ලබාගත්තා වූ ජීවිතයේ සාරවත් බව ලබා ගන්නවා කියන කාරණයයි. ඒ වගේම ලබාගත්තු ජීවිතයේ වටිනාකම තමන් හිමි කර ගන්නවා කියන කාරණය මෙයින් පැහැදිලි කර දී තිබෙනවා. එම කරුණ වලින් මුල්ම කාරණය කෙත්ත වත්තුයි වද්දති කෙත්වතු දිනු කර ගැනීම, වැඩි දිනු කර ගැනීම, ඒවා සංවර්ධනය කර ගැනීමයි. දෙවැනි කාරණය ධන ධඤ්ඤේන වඩ්ඩ ධනය හා ධාන්‍ය වැඩි දියුණු කර ගැනීමයි ඒවා උරුද්දයටපත් කර ගැනීමයි තුන්වෙනි කාරණයෙන් කියවෙන්නේ පුත්තදාරේ වඩ්ඩති තමන්ගේ අමුදරුවන් දියුණුකමයි හතරවෙනි කාරණයෙන් දාස කම්මකර ප්‍රෝරිතේයි වඩ්ඩති යනුවෙන් දාස කම්කරුවන් වර්ධනය කර ගැනීම අදහස් කෙරෙනවා. පස්වෙනි කාරණයෙන් සතුප්පදේහි වඩ්ඩති සිව්පා සිව්පා සතුන් වැඩි දියුණු කර ගැනීම අදහස් කෙරෙනවා. මේ මුලින් සඳහන් කළ කරුණු පහ පුජ්‍යලයාගේ ජීවිතයේ ආර්ථික අංශයට සම්බන්ධ කර තිබෙනවා. ඊළඟට සඳහන් වෙන කරුණු පහ විමතා බැලුවාම පැහැදිලි වෙන කාරණය තමයි ගුණ ධර්ම සම්බන්ධයෙන් ඒ කරුණ වලින් කියන බව. එහි පළමුවෙනි කාරණය සද්ධාව. සද්ධාය වඩති. තමන් තුළ සද්ධා ගුණාංග වර්ධනය කර ගැනීමයි. ඊළඟ කාරණය සීලේන වඩති. සීලයේ තමන්ගේ ජීවිතය තුළ වර්ධනය දියුණු කරගෙන වර්ධනය කර ගැනීමයි. හතරවෙනි කාරණය ඡාගේන වඩ්ඩති පරිත්‍යාග සංඥාය වඩ්ඩති ප්‍රඥාව වර්ධනය කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ එම සූත්‍රයේම දක්වා තිබෙනවා සෝතාදිසෝ සත්පුරුෂෝ විචක්කම දිත්තේ මෙලොවදීම උදේන වඩ්ඩති කියලා ආර්ථිකාංශයක් ඒ වගේම ගුණධම් අංශයක් දිනු කරගන්නවා කියන කාරණය. විශේෂයෙන්ම අපි දන්නා කාරණයක් තමයි අපරදිග සමහර විද්වතුනුත් ඒ වගේම අපේ ලංකාවේ සමහර විද්වතුනුත් බුදුදහම පිළිබඳව මනා අවබෝධයකින් තොරව මෙම ධර්මයේ පිළිබඳව වැරදි මත කීපයක් ඉදිරිපත් කිරීම එක කරුණක් තමයි බුදුදහම කියන්නේ පරලෝක සඳහා හේතු වන ආගමක් කිය. ඒ වගේම කුජලයාගේ අසුබ පැත්ත පිළිබඳව දුක දුක පිළිබඳව පමණක් කියවෙන ආගමක් කියන කාරණය. මේ සූත්‍රයෙන් ඊට ඉතා පැහැදිලි පිළිතුරක් ලැබෙනවා. කුජලයා එකාන්තයෙන් පමණක් දිනවීම ප්‍රමාණවත් නැහැ. මේ අන්ත දෙකෙන්ම වර්ධනය කරවීම මේ අංශ දෙකම මනාව දීනු කර ගැනීම අවශ්‍යයි කියන කාරණය. බුදුරජාණන් වහන්සේ වදාළ තව සූත්‍රයක වහන්සේ දක්වා තිබෙනවා සමාජයේ ලෝකයේ ඉන්නා වූ කුජලයන් සියලු දෙනාම කොටස් තුනකට බෙදලා අන්ධයා එකස්කන හා දැසත්තා වතේ ඒදී උන්වහන්සේ අන්ධයා යනුවෙන් හඳුන්වා තිබෙන්නේ ආර්ථික අංශයක් එහෙම නැත්නම් භෞතික සම්පත ඒ වගේම ಗುಣධර්මයක් කියන මේ දෙකෙන්ම පිරිමි තැනැත්තා දැස් දෙකම නොපෙනෙන අන්ධයෙකුට උපමා කර තිබෙනවා ඒ වගේම දෙකස් කන නැත්නම් එකස් ඇත්තෙකු හඳුන්වා දී තිබෙනවා එයි විශේෂයෙන්ම දක්වා තියෙන්නේ ආර්ථික අංශයේ පමණක් එම නැත්නම් ධනය හම්බ කිරීම පමණක් පිළිබඳව අවධානය යොමු කරලා වස්තුව රැස් කරගැනීමෙන් ගොඩගසා ගැනීමෙන් කාමභෝගී ජීවිතයක් ගත කරන තැනැත්තා එක කණා වශයෙන් හඳුන්වා දී තිබෙනවා. දැස් ඇත්ත වශයෙන් නැත්නම් ඇස් දෙකම පේන තැනැත්තා වශයෙන් හඳුන්වා දී ඇත්තේ ආර්ථික අංශයක් ඒ වගේම ආධ්‍යාත්මික අන්තයක් දිනු කරගත් තැනයි. වෙනත් වචනයකින් කියනවා නම් Tamanට අවශ්‍ය බෞද්ධ සම්පත් ආදිය රැස් කරගත්ත ඒ වගේම මිනිස්ෙක් වශයෙන් පිළියෙතු ගුණාංගත් වර්ධනය කරගත් කරගත් තැනත්තා දැස් ඇත්තක වශයෙන් ධර්මයේ සඳහන් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණය අන්ධ සූත්‍රය එහෙම නැත්නම් දීචක්කු සූත්‍රයේදී මෙහෙම දක්වා තිබෙනවා. අන්ධං චේක චක්කුංච ආරකා පරිවද්දේ දීචක්කුම් පන තේරේත සෙත්තං පුරුෂ පුද්ගලයන් යන්නේ. අන්ධයා එකස්කනාත් දුරින්ම දුරු කළ යුතු බවත් දැස් දැස පෙනෙන තැනත්තා නැත්නම් දෙකම පෙනෙන තැනත්තා ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයෙකු වශයෙන් හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා මේ ධර්මයේ ආන්නා වූ පින්නතුන් දැස් ඇත්තම් බවට පත් වෙන්නට ඕන. ඒ දැස් ඇත්තම් බවට පත් වීමෙන් ඔබගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම පරලොව ජීවිතයත් සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා. බුදුදහම පරලොව ජීවිතයට අදාළ ධර්ම කොටස් පමණක් දැක්වූ ධර්මයක් නෙවෙයි. ඒ වගේම මෙලොව ජීවිතය අසාර්ථක කරගත්තු කිසිම කෙනෙකුට පරලොව ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතුමයි. එක කනා පිළිබඳව දක්වා තියෙනවා කාමභෝගී මිනිසා මේ සරා කූට කර්මහා මුසාවාද යන දෙකම භෝග රැස් කිරීමට සමත් වෙනවා. ඒ නිසා ඔහු මේන් සුත වෙලා නිරයට ගිහිල්ලා වෙනසීමටපත් වෙනවා කියලා. මේ කරුණ වලින් ඉතාම පැහැදිලි වන්නේ මේ අන්ත දෙකේම දිනුව පුජ්‍යලයා සතුව පැවතිය යුතු බවයි. ඊළඟට අපි මුලින් සඳහන් වෙන කරුණු පහ ගැන අවධානය යොමු කිරීමටයි අදහස් කරන්නේ. දානිද්‍යං වික්කේ දුක්ඛං ලෝකස්මින් කාමභෝගිනෝ යනුවෙන් ලෝකේ කාමභෝගී ජීවිතයක් ගත කරන්නා වූ ජනතාවට දුලිඳුකම මහා දුකක් වශයෙන් හඳුන්වා දී තිබෙනවා. ඊට හේතුව ඒ දුලිඳුකම නිසා ණය ගන්නට වෙනවා. ඒ වගේම ණය ගැනීම නිසා ඒ ණයකාරයන් තමන් පසුපස හඹා එනවා. ඒ වගේම එයින් පැන යාමට පැන යාමට සිදු වෙනවා. ඒ වගේම විවිධ හිරගෙවල් වල පවා සිටීමට සිදු වෙනවා එයින් දුකටපත් වෙනවා කියන කාරණය විස්තර වශයෙන් ඉන සූත්‍රයේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා මේ දුරුදුකමින් තොරව තමන්ගේ ආර්ථිකය ගොඩනංවා ගැනීමට අදාළ වෙන කරුණු පහක් මේ සූත්‍රයේ මුල් කරුණු පහෙන් දක්වා තිබෙනවා. පළමුවෙනි කාරණය කෙත්ත වත්තු විවද්දති. තමන්ගේ කෙත්වතු වර්ධනය කර ගැනීම සංවර්ධනය කර ගැනීම, දියුණු කර ගැනීම මෙයින් අදහස් වෙනවා. අපි දන්නවා බුද්ධ කාලය ගැන කල්පනා කළාම අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිය මහරජාණන් වන සුද්ධෝදන මහරජතුමා වප්මගොල්ලු ස්තෝතපු ආකාරය රජ මාලිගාවේ සිටින්නා වූ රාජකීයයන් සියලු දෙනාම කෙත්යායට ගිහිල්ලා ඒ කුමරේ කටයුතු සීල් සෑම ආදී කටයුතු වලට සම්බන්ධ වුණු ආකාරය දක්වා තිබෙනවා. ඒ වගේම සුද්ධෝදන, අමිතෝදන ආදී නම් ගැන කල්පනා කරලා බැලුවමත් ඒවායින් පැහැදිලි වන්නේ කුෂි කර්මයේ කෙරෙහි තිබුණා වූ නැඹුරුවයි. පිරිසුදු ආහාර, අප්‍රමාණ ආහාර යනු ඒ වචනවල තේරුමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා ධාර්මික රැකියාවන් සඳහන් කරන තැනදී දෙවිතන ධාර්මික රැකියාවක් හැටියට ඒ වගේම අපේ ලංකාවේ පෙර රජ දවස ගැන කල්පනා කරලා බැලුවම අපේ මහා රජවරු අපේ රට මේ කෙත්වතු සමෘද්ධිමත් කරලා රටේ ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට ක්‍රියා කළා. පොළොන්නරුවේ හිටපු මහා පරාක්‍රමබාහු රජතුමා දවසේ සමහර පිළිවෙලට පවා යවූ බව වංශ කතාවල සඳහන් වෙනවා. ඒ නිසා චෙත්තතු වර්ධනය කර ගැනීම සෑම කෙනෙකු විසින්ම කළ යුතු කාරණයක්. ඒ වගේම ඒ සඳහා කම්මැලිකමෙන් තොරව බණ පොතේ සඳහන් වන ආකාරයට උත්සාහන විරියාදිගතේ බාහා බල පරිචිතේ හේදා වක්කිතේ ධම්මිකේ ධම්ම ලද්දේ යනාදී වශයෙන් දැක්වෙන ආකාරයට උත්තාන වීරියෙන් ඒ වගේම බාහුව බලයේ යෙදලා දාඩිය මහන්සිය වගෝ වෙලා ඒ කටයුතු කරන්නට ඕන. එපමණක් නෙවෙයි බණ පොත්වල දක්වා තිබෙනවා සෑම දාම පින් සිදුවෙන පින්කම් අතර පින්කමක් හැටියට මල්ගත් සිටවීම, ගෙඩිගත් සිටවීම. ඒ වගේම අපිට ඒ අනුසාරයෙන්ම හිතන්නට පුළුවනි කෙත්වතු ආදිය වර්ධනය කර ගැනීම කෙත්වතු වලට ඒ භෝග වගාවන් කිරීමත් පින් සිද්ධ වෙන්නා වූ කාරණයක් හැටියට ඒ නිසා අපේ සදාවත් පින්නතුන් ඒ පිළිබඳව උනන්දු වන්නට ඕනේ කියන කාරණය මේ වෙලාවේ සඳහන් කරන්නට අපි කැමති වෙනවා අනික් කාරණය තමයි ධන ධඤ්ඤේන වඩ්ඩති ධන ධාන්‍ය වර්ධනය කර ගැනීම ඒවා දියුණු කර ගැනීම පුජ්‍යලයන්ගේ ගිහි පුජ්‍යලයේ පතෙන් ජීවිතය ගත කරනකොට තමන්ගේ ආහාර, ඇඳුම් ගලනුම්, නිවාස, එවැගේම බේත්තේ ගැනීම, අධ්‍යාපනික ආදී වශයෙන් විවිධ අවශ්‍යතාවයන් පුජ්‍යලයාට තිබෙනවා. ඒ අවශ්‍යතාවයන් සාර්ථකව නිමවා ගැනීමට නම් ඒ සඳහා ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුයි. එම ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා වේස මාංශ වෙලා තමන් කටයුතු කළ යුතු වෙනවා. ධර්මයේ සදාන් වෙනවා. තමන්ට ලැබෙනා වූ ධනය කොටස් කරලා කොටස් කරලා පරිහරණය කළ යුතු ආකාරය ඒකේන භෝගේ දුංගෙය දේහි කම්මං පයෝජේ චතුත්ථංජ නිදාපේය ආපදාසු භවිෂ්‍යති යනුවෙන් අනුදුත් මිහිඳු හිමියන් අපි මේ නිර්මල බුදුදහම සීමහා දෙවියන් රැකදේවා. You are listening to the Internet's Buddhist Radio. Seven Anna, Susilasa. තමන්ට ලැබෙන ධනයෙන් එක ඒ බෞද්ධ සම්පත් ලබා ගන්න නැත්නම් ආහාර පාන සඳහා වෙන් කළ යුතු බවයි. කොටස් දෙකක් තමන් සිදු කරන මේ නිෂ්පාදන ක්‍රියාවලියට යෙදිය යුතු බවත් අපි උදාහරණයක් වශයෙන් සඳහන් කළොත් ගොවිතැන් කරන කෙනෙක් ඒ සඳහා වෙළඳාම් කරන කෙනෙක් වෙන විට ඒ වෙළඳාම සඳහා කොටස් තමන් උපයන ධනයෙන් කොටස් දෙකක් යෙදිය යුතු වෙනවා වෙනත් සොයන් රැකියා වෙනත් කර්මාන්ත ආදී මේ හැම කාර්යයකදීම ලැබෙන දේෙන් කොටස් දෙකක් එම කර්මාන්තයේ දියුණුව සඳහා යොදවන්නට ඕනේ ඒ වගේම එක කොටසක් අනිවාර්යයෙන්ම ආපදාසු බයිස්තති කියන ආකාරයට ආපදාවක් වෙච්ච වෙලාවකදී ප්‍රයෝජනයට ගැනීමට සුරක්ෂිතව තැබිය යුතු වෙනවා. සුරාක් වෙලාවට සමහර අය කල්පනා කරනවා ඉතිරි කරන එක තණ්හාව වැඩි වීමට සිදුවෙන දෙයක් හැටියට. බුදුබණට අනුව ප්‍රකාශ කළොත් එහෙම තණ්හාව වැඩි වෙන දෙයක් හැටියට අපිට එහෙම හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. මනුස්ස ජීවිතයක් ගත කරනකොට කාටවත් බරක් නොවි, කරදරයක් නොවි සතුටෙන් ගත කර ගැනීමට නම් එහෙම ඉතුරු කරපු ධනයක් සෑම පුජ්‍යලයකටම අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ ධනය පිළිබඳව මන අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අනවශ්‍ය දෙයට වියදම් නොකිරීමත් වැදගත් කාරණයක්. හුඟක් වෙලාවට අපි කල්පනා කරලා බැලුවොත් අප ගැන අපේ අසල්වාසීන් ඒ වගේම අපට ඇහැට පේන බොහෝ දෙනා අනවශ්‍ය දෙයට විශාල වශයෙන් වියයදම් කරන ආකාරය පෙනෙනවා. එනිසා අනවශ්‍ය දෙයට වියදම් නොකිරීම උවමනයි. වම්නිතෝ උපචීයතේ කියන හැටියට වේයා අර තමන්ගේ පුංචි කටෙන් පස් ටික ටික ගෙනල්ල ඉවර වෙලා මැටි ටික ටික ගෙනල්ල ඉවර වෙලා විශාල ශක්තිමත් තුඹසක් ගොඩ නගනවා වගේ තමනුත් තමන්ගේ ධනය නැත්නම් ආර්ථිකය ටිකෙන් ටික වර්ධනය කරගන්නට ඕන. බණ පොතේ දක්වා තිබෙනවා ධනය හම්බ කිරීම ගැන කියවෙන තැන්වලදී උදුම්බර කාදික හා අජද්දුමාරික කියලා දෙදෙනෙකු ගැන උදුම්බර කාදික කියන්නේ දෙඳුල්පල කන්නේකු ලෙස උපමාවක් වශයෙන් දක්වා තියෙනවා. යම් කිසි කුජලයක් හම්බ කරන සියලුම දේ එකවරම වියදම් කරනවා නම් ඒක උපමාවකට කිව්වොත් උදුම්බර කාදිකේ කුලස එන නැතන් දිබුල් ගෙඩි කන්නට ඕන මිනිස්සේ දිබුල් ගහට නැගලා ඒ අකුසල වල සියලුම ගෙඩි මල් ඒ වගේම අමුගෙඩි, ඉදුමුගෙඩි සියල්ලම දිනවැටනායෙන් පස්සේ ඉදුමුගෙඩි පමණක් කා ගමන් කරනවා වගේ තමන්ගේ සියලුම ධනය නාස්ති කිරීම තමයි එයින් අදහස් වෙන්නේ. අජද්දු මාරික කියලා කියන්නේ හුඟක් හම්බ කරනවා. අර මුලින් සඳහන් කළ ආකාරයට තමන්ගේ පරිභෝගය සඳහා කොටසක් වෙන් කරගන්න නැතුව පුළුවන් තරම් හම්බ කරනවා. යුතුයකම් ඉටු කරන්නේ නැහැ. එහෙම එක්කනට කියන්නේ අජද්දු මාර්ග කියලා. නොකා මැරෙන්නා කියලයි. ධනෙ හුඟක් තියෙනවා නමුත් පරිභෝග කරන්නේ ගොඩ ගහලා ගොඩ ගහලා ඔය දුකසේ මිය යනවා. ඉතින් බෞද්ධයන් හැටියට මේ අංක දෙකම එක අංක දෙකක් හැටියටයි දක්වන්න පුළුවන් වෙන්නේ. උදුම්බර කාදකයේ කුලස ක්‍රියා කිරීමත් හොඳ නෑ. ඒ වගේම අජද්දු මාර්ගයේ කුලස ක්‍රියා කිරීමත් හොඳ නෑ. ඊළඟ කාරණය තමයි මේ ධනය විනාශ වන දේවල් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ස්ත්‍රී දූර්ත වීම, සුරා දූර්ත වීම, ඒ වගේම දූකලයේ යෙදීම, පාප මිත්‍ර සේවනය කියන මේ වගේ විවිධ විෂමාචාර ක්‍රියාවන්ගෙන් වෙන් වෙලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට ඕන. ඊළඟට බොහෝ දෙනා අපේ සමාජයේ ලක්ෂණයක් කරගෙන තිබෙනවා තමන්ගේ උනන්දුවක් නැතිකම, ඒ වගේම තමන්ගේ වැරදි චර්යාවන්ගෙන් ධනෙ නැති වුණාම කර්මයට සියල්ලම බාර දෙන්න. කර්මය නිසා තමයි මට මේ දිලිඳුකම හිමි වුනේ කියලා. දැන් අපි දන්නවා රජගහනුවර හිටියා මහා ධන සිටුතුමා කියලා කෙනෙක්. එතුමාට 80 කෝටියක් ධනෙ තිබුණා. ඒ වගේම එතුමාගේ බිරිඳට 80 කෝටියක් පමණ ධනෙ තිබුණා. මේ දෙපළම එකතු වෙලා තමන් නොකල යුතු වැඩ කිරීම නිසා එහෙම නැත්නම් රණමෙල පාන ආදියට වැඩි වැඩියෙන් කාලය ගත කර නිසා මේ සියලුම ධනෙ නැති වෙලා ගිය ආකාරය බණෙහි දක්වා තියෙනවා. එතකොට එතන මහදන සිටුවරයාට කර්මය නෙවෙයි බලපෑවේ ඔහු අනුගමනය කර වැරදි චර්යාවන් නිසා තමයි ඒ තාත්වය උරුම වුනේ. මේ කාරණේ කෙරෙහි අපි යොමු කරන්නට ඕන අපි උත්සාහයෙන් උනන්නේ ඒ වගේම සිරිබුද්ධියෙන් යුක්තව ධනය හරියම්ම කළාම ඒෙන් Tamanට දියුණුවක් ඇති කර ගැනීමට පුළුවන් වෙනවා. ඊළඟ කාරණය තමයි පුත්තදාරේහි වද්දති කියන්නේ අඹ දරුවන් වර්ධනය කර ගැනීමයි. Tamanගේ බේඳ, Tamanගේ දරුවන් දියුණු තියුණු කර ගැනීම. ඒ දරුවන්ට අධ්‍යාපනික, ඒ වගේම වෙනත් සමාජික සෞඛ්‍යාංශේ සියලු පහසුකම් ආදී ලබා දීලා ඒ අය සුවපත් බවට පත් කර ගැනීම පුජ්‍යලයා පිළිසෙන් කළ යුතු කාරණයක් වෙනවා. ඒවා අපි දන්නවා අනේ පිටසුතුමා ගැන කල්පනා කර බැලුවම එතුමා කොයිතරම් දෝෂක් මාන්තියක් වුණා තමන්ගේ දරුවන් හදා වඩා ගැනීමට. තමන්ගේ මොමලගිය කාල පුත්‍රයා පවා උපක්‍රමශීලීව යහපත් මාර්ගයටගත් ආකාරය ඊටාම ලක්ෂණට ධර්මයේ විස්තර වෙනවා. ඒ නිසා තමන්ගේ අමුදරුවන් කෙරෙහි සැලකිලිමත්ව ක්‍රියා කිරීම ඊටාම වැදගත් වෙනවා. අනිත් කාරණය තමයි දාස කම්මකර පෝරිසේහි වඩ්ඩති. තමන්ගේ දාස කම්කරුවන් වර්ධනය කර ගැනීම ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය කර ගන්නට ඕනේ. උදාහරණයක් කිව්වොත් යම්කිසි කර්මාන්ත ශාලාවක කම්කරුවන් 50 දෙනෙක් ඉන්නවා නම් ඊළඟ අවුරුද්ද වෙනකොට 60 දෙනෙක් බවට දිනු කරගන්නවා නම් මේ සූත්‍රයෙන් කියන අදහස එයයි. ඒ අය දිනු කර ගැනීමයි. ඒ වගේම මන අපුහුණුවක් ලබා දීම. ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දීම. ඒ පුජ්‍යලයන් හැම අතින්ම ශක්තිමත් පුජ්‍යලයන් බවට පත් කිරීම ඉතාම අවශ්‍ය කාරණයක්. ඒ නිසා තමන් රටට විශාල සේවයක් කරනවා. ඒ වගේම හැකියා නැති අයට හැකියා ලබා දීමනොත් උදාාර කාර්යයක් කරන්නේ. අපි දන්නවා හැකියාවක් ලබා දෙනවයි කියන්නේ අබේ දානමය පින්කමක් වගේ දෙයක්. අබේ දානය කියන්නේ යනෙකුට ජීවිත දාණය දීමක්. හැකියාවක් ලබා දෙනවයි කියන්නේ පවුලක් සුරක්ෂිත කර ගැනීමට හේතු වෙන උදාාර කාරණයක්. ඒ නිසා ඒ දාස කම්කරුවන් කෙරෙහි යුතුයකම් මිට කිරීමත් ඉතාම අවශ්‍යයි. තමන්ගේ කර්මාන්ත ශාලා දවසින් දවස සතියෙන් සතිය මාසයෙන් මාසය වර්ෂයෙන් වර්ෂය දියුණුව කරා ගෙන යාම උවමනයි කියන කාරණය මෙහි දැක්වෙනවා. ඊළඟ කාරණය පස්වෙනි කාරණය තමයි චතුප්පදේහි වඩ්ඩති. තමන් සමීපයේ සිටින සතා සිව්පාවුන් වර්ධනය කර ගැනීම. ගවයන් එළුවන් වැනි සතුන් වැඩි දියුණුවට පත් කර ගැනීමයි. උදාහරණයක් කිව්වොත් යම්කිසි මාත්මයෙකු ළඟ ගවයන් දෙදෙනෙකු ඉන්නවා නම් එයා තුන් දෙනෙකු බවට පත් කර ගැනීම. ඒ ආදී වශයෙන් තමන් ළඟ සිටිනා වූ ඒ සතා සිව්පාවුන් වැඩි දියුණුවකට පත් කර ගැනීම මේන් කියවෙනවා. නත්ති ගෝසනිකන් දනන් යනුවෙන් ධර්මයේ සඳහන් වෙනවා ගව සම්පත හා සමාන සම්පතක් නැහැ කියලා. අපි දන්නවා පස්ගෝ රස පිළිබඳව බණ කතා සාහිත්‍යයේ සඳහන් වෙනවා. මේ පස්ගෝ රස ලබා ලබා දීමෙන් ගවයා විශාල මෙහෙයක් කරනවා. ඒ වගේම පස්ගෝ රස පරිහරණය කිරීමෙන් පුජ්‍යලයාගේ කායික හා මානසික වර්ධනය ලබා ගැනීමටත් හේතු වෙනවා. ඒ අනුව මුලින් සඳහන් කළ කරුණු පහෙන් පුජ්‍යලයා ආර්ථික අංශේ දියුණුවක් කරගත යුතු ආකාරය ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා. දිනු වීම වරදක් නෙවෙයි දිනු වෙන්න ඕන මිනිස්සෙක් වුණාම ඒක ඉතා උවමනා කාරණයක් ඊළඟට මේ ධනයෙන් පමණක් පෝසත් වෙලා ඒ වගේම දිනු වී සිටීම ප්‍රමාණවත් නැහැ ඒ සමානවම ගුණ ධර්මවල දිනුවක් ඇති කරගන්නට උවමනයි ගුණ ධර්ම ගැන සඳහන් වෙන විට මේ වඩ්ඩේ සූත්‍රයේ සඳහන් වෙනවා පින්වත්නි ගුණ ධර්ම පහක් දිනු කරගත යුතු ආකාරය පළවෙනි කාරණය තමයි සද්ධාය වඩ්ඩති. පුජ්‍යලයා තුල සද්ධා ගුණාංග වර්ධනය කරගන්නට ඕන. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නයේ පිළිබඳව කරුණු දැනගෙන පෑදීමක් ඇති කර ගැනීම. සද්ධාව බීජයකට බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙනවා සද්ධා බීජං කියලා. ඒ වගේම එක්තැනක සද්දාව අලි හොඬයකට උපමා කර තිබෙනවා. අලියට විශාල කකුල් තිබුණත්, අත් තිබුණත්, විශාල ඇඟක් තිබුණත් හොඬ වැඩක් නැත්නම් Tamanට වැඩක් කරගන්නවත්, අනුන්ට වැඩක් කරලා දෙන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි කුජලයේ තුල සද්දාව නැත්නම් Tamanට මේ කොයිතරම් ධර්මයේ තුනක් ධර්මයේ ලං කරගන්න ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම හොඳ කටයුතු කර අනුන්ට කර දීමටත් පුළුවන් කමක් නැහැ ශ්‍රද්ධාව නැත්නම්. ඒ නිසා ශ්‍රද්ධාව බුදුදාමේ නිර්වාණගාමී මාර්ගයේ විමුක්තිගාමී මාර්ගයේ පළවෙනි පියවර හැටියටයි දහමේ දක්වා තිබෙන්නේ. සද්දෝ කුලපුත්තෝ බවුම් පුඤ්ඤං පසවති කියලා දක්වා තියෙනවා. ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා බොහෝ පින් රැස් කරනවා කියලා. මේ ශ්‍රද්ධාව ගැන සඳහන් කළාම ශ්‍රද්ධාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. අමූලිකා ශ්‍රද්ධා හා ආකාරවතී ශ්‍රද්ධා කියලා. අමූලිකා ශ්‍රද්ධා කියන්නේ පදනමක් නැතුව, තේරුමක් නැතුව, අවබෝධයක් නැතුව යමක් කෙරෙහි හෝ යන්තරත් එක්කයි පැහැදීමක් ඇති කර ගැනීමයි. ආකාරවතී ශ්‍රද්ධා කියන්නේ කරුණු දැනගෙන විමසිලිමත්ව විචාරශීලීව යමක් කෙරෙහි හෝ යම් තැනැත්තෙක් කෙරෙහි පෑදීමයි. බුදුදහම අගය කර තිබෙන්නේ ආකාරවතී සද්ධාවයි. අමූලිකා සද්ධාවට මෝඩ සද්ධාව කියලා සාමාන්‍යයෙන් විවහාර කරනවා. ඒ නිසා බෞද්ධයන් නම් විශේෂයෙන්ම ආකාරවතී සද්ධාවයි ඇති කරගත යුත්තේ. කුමන කුමක් නිසාද? ਵਿਚාරශීලීව ඒ වගේම විමසිල්ලෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙනුයි. ධනේ සදාන් වී තිබෙනවා ශ්‍රද්ධාව තියෙන පුජ්‍යලයේගේ ලක්ෂණ කීපයක්. දස්සන කාමෝ සීලවතං සද්දම්මං සෝතුමිච්ඡති විනේය මච්ඡේද මලං සවේ සද්දෝති උච්චති දස්සන කාමෝ සීලවතං සිල්වත් ගුණවත් උතුමන් දකින්ද ආශ්‍රය කරන්ද කැමැත්තක් තියෙනවා නම් ඒ සද්ධාවේ ලක්ෂණයක්. අනෙක් කාරණය තමයි සද්දම්මං සෝතු මිච්ඡති. බණ අහන්න කැමැති, බණ පොත් කියවන්න කැමැති, ඒ වගේම බණ පින්කම් වලට කැමැති, ධර්මයට ලැබියාවක් දක්වනවා, ධර්මයට ලැබියායට කැමැත්තක් දක්වනවා. එයත් සද්ධාවේ ලක්ෂණයක්. අනෙක් කාරණය විනීය මච්චේර මලං විනය විශේෂයෙන් මසුරු මල විනයනය කොට එහෙම නැත්නම් මසුරු මල දුරු කරලා ත්‍යාගශීලී ගුණය තියෙනවා නම් ඒ ශ්‍රද්ධාවන්තයේ උගේ ලක්ෂණයක් මේ ගුණාංග අප තුළ ටික ටික වර්ධනය කරගන්නට උවමනා කරනවා දැන් අපි දන්නවා ශ්‍රද්ධාව නැති අයගේ ලක්ෂණ මේට විරුද්ධයි දස්සනකාමෝ සීලවතන් නෙවෙයි එයි දස්සනකාමෝ දුස්සීලවතන්. දුස්සීලයන්ට කැමති අය ඉන්නවා. නරක අයට කැමති අය ලෝකේ ඉන්නවා. එතකොට ඒ අයගේ ලක්ෂණය තමයි ශ්‍රද්ධාව නොමැතිකම. ධර්මය අහන්න කැමති නෑ. ධර්මයට ලැබියාවක් නෑ. එයින් පැහැදිලි වෙන්නේ ශ්‍රද්ධාව නැතිකමයි. ඒ වගේම පරිත්‍යාග සීලයේ ගුණය නොමැති අය ඉන්නවා. එයින් අදහස් කරන්නේ ශ්‍රද්ධාව නොමැති බවයි. ඒ නිසා සද්ධා ගුණාංග වර්ධනය වීම පුජ්‍යලයාගේ මෙලොව ජීවිතය යහපත් වීමට හේතු වෙනවා. ඊළඟ කාරණය තමයි සීලේන වඩ්ඩති. සීලේන වඩ්ඩති කියන්නේ සිල්වත්කම වර්ධනය කර ගැනීමයි. සීලය කියන වචනය අපිට තේරෙන විදිහට කිව්වොත් හැදිච්චකම, විනීතකම, හික්මීම කියලා කියන්න පුළුවන් වෙනවා. විසුද්ධි මාර්ගයේ සීල ප්‍රභේද රාශියක් විස්තර කර දී තිබෙනවා. මේ අවස්ථාවීට අවස්ථාව නෙමෙයි. ඒ සියලුම විස්තරයන් කැටි කරගත්තාම එකතු කරාම බෙදලා බැලුවම අපිට පේනවා ඒ සියලුම කොටස් දෙකකට ඇතුළත් කරන්න පුළුවන්. චාරිත්‍ර සීලයට හා වාරිත්‍ර සීලයට කල යුතු දේවල් චාරිත්‍ර සීලයේ වශයෙන් නොකල යුතු දේ වාරිත්‍ර සීලය වශයෙන් කොටස් කරන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සීලය ගැන කල්පනා කළාම විශේෂයෙන්ම අපේ සැබෑවත් වාසනාවන්ත ගිහි පින්වතුන් විසින් අනුගමනය කළ යුතු සීලය තමයි පංච සීලය. ඒ පංච සීලය අනුගමනය කිරීමෙන් ඒ පින්වතුන්ගේ සීල ගුණය වර්ධනය වෙනවා. අනිත් කාරණය සීලය මහා අසදෘශ ශක්තිය. සීලය පුජ්‍යලයකට ලොකු බලයක් දෙනවා. ලොකු අලියක් දෙනවා. මොකක්ද අපි දන්නවා සාමාන්‍ය සමාජයේ කයෙන් හා වචනයෙන් වැරදි කරන අය ඉන්නවා. සීලේ ලක්ෂණය තමයි කයෙන් හා වචනයෙන් වැරදි නොකර ඉඳීම. ඒ නිසාම ඒ වැරදි කරන අයට ඇතිවෙනා වූ බිය කීපයක් තියෙනවා. වැරදි නොකරන අයට ඒ බිය ඇතිවන්නේ නැහැ. එක බියක් තමයි අත්තානුවාද බය. අත්තානුවාද බය කියන්නේ තමන් වරදක් කළාම තමන්ගේ සිත තුළින් මහා බයක් වෙනවා. අපි කියන්නේ හෘදේ සාක්ෂියට එකඟවන්නේ නැහැ. ඒ නිසා වෙන ලෝකේ කවුරුම දැනගත්තත් තමන්ගේ හිතට විශාල බයක් වෙනවා, චකිතයක් වෙනවා තමන් වරදක් කළා කියලා. අනෙක් කාරණය තමයි පරානුවාද බය. පරානුවාද බය කියන්නේ අන්‍යයන්ගෙන් එන බය. වරදක් නොකරපු එක්කෙනා වෙන කිසිම කෙනෙකුට බය වෙන්නේ නැහැ. හේතුව තමන් වරදක් නොකළ නිසායි. අනිත් අයගෙන් සමහර වෙලාවට ඊර්ෂ්‍යාව නිසා, ඒ වගේම තරහා නිසා, දිනනවට අකමැති භාවය නිසා සමහර වෙලාවට විවිධ චෝදනා එන්න පුළුවෙනි. විවිධ අපහාස උපහාස එන්න පුළුවන් වෙනවා. නමුත් Taman නිවැරදිකම නිසා ඒ අපහාස උපහාස වලින් ඔහුගේ සිත සැලෙන්නේ නැහැ. ඔහුට විශාල ශක්තියක් තියෙනවා Taman නිවැරදිකම නිසා. අනිත් කාරණය තමයි දණ්ඩ බය. දණ්ඩ බය කියන්නේ දඬුවමට බය වෙනවා. ආරක්ෂක හමුදාවලට බය වෙනවා. ඒ වගේම අධිකරණ වලට බය වෙනවා. තමන්ගේ නිර්විකාරය නිසා තමන් මේ කිසිම දඬුවමකට බයවන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවකට තමන්ගේ පෙර කර්ම බයක් නිසා හෝ මෙලව යම් කිසි උපක්‍රමයන් නිසා බොරු සාත්‍ය දීන් ආදී වශයෙන් සමහර වෙලාවට යන්නේ අපහසුතාවයකට පත් කරන අවස්ථා එන්නට පුළුවෙනි. ඒ සාංශාරික බලපෑමක් ඒක ඇතුල් වෙන්නටත් පුළුවන්කම ලැබෙනවා. කොහොම නමුත් වරදක් නැති කෙනෙකුට දඬුවමක් පැමිණවීම විශාල පාපයක් කියන කාරණය මතක් කරන්න ඕන මේ වෙලාවේ. අනෙක් කාරණය තමයි දුක්ගති බය. කය හයිය තියෙන කාලේ, හිත හයිය තියෙන කාලේ, ධනය තියෙන කාලේ, බලය තියෙන කාලේ සමහර දෙනා අපරාධ කරනවා. එහෙම අපරාධ කළා වයස්ගත භාවයට පත් වෙනකොට හිතට විශාල බයක් දැනෙනවා. Tamanta දුකකට පස්සේ මරණයෙන් පස්සේ දුගතිගාමී වෙයි නිරයට යයි කියලා විශාල බයක් ඇති වෙනවා. ඒකට නිවැරදි එක්තරාට එහෙම කිසිම බයක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සිල්වත් වීම මහා අසදෘශ ශක්තියක් බලයක් කියන කාරණේ. අනෙක් කාරණේ තමයි සීලේන අනුපේත තාප්ප සුතේනත්තෝ නවිජ්ජති කියලා සීලය පිළිබඳව කියනවා. සීලයෙන් තොර උගත්තමින් වැඩක් නැහැ කියන එක. මොනතරම් උපාදි ගත්තත්, පස්චාත් උපාදි ගත්තත්, වෙනත් භාෂා ශාස්ත්‍ර මොනවා ඉගෙන ගත්තත්, ඒ පුජ්‍යලයා හැදිච්ච කෙනෙන් තොර නම්, ඒ වගේම කයින් හා වචනයෙන් සංවර බවෙන් තොර නම්, ඒ උගත්කමෙන් සමාජයට ඊතරම්ම ප්‍රයෝජනයක් වන්නේ නැහැ. ඒ නිසා හැදිච්චකම මිශ්‍ර වුණු උගත්කමෙන් තමයි සමාජයට සේවයක් වන්නේ. ඊළඟ කාරණය සුතේන වද්දති කියලා සඳහන් වෙනවා. සුතේන වද්දති කියන්නේ උගත්කම දිනු කර ගැනීමයි. පුජ්‍යලයකට ඊටාම උවමනා කරුණක් තමයි උගත්කම. දැනුම ලබා ගැනීම නිසා තමයි චින්තනය ඇති වෙන්නේ. උගත්කමක් නොලබුණාම යම් යම් දේවල් හිතාමතා තේරුම් ගැනීමට අපහසු කාලයක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ බහුශෘත ක්‍රම ලබා ගැනීම මංගල සූත්‍රයේදී මංගල කරුණක් වශයෙන් දක්වා තිබෙනවා. ඒ වගේම බෞද්ධ තනත්තාට නිතරම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ගෞරවය හිමි වී තිබෙනවා. උන්වහන්සේ විවිධ අවස්ථාවලදී උගත් තනත්තාට සුළුසු තැන ලබා දීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා. ඒ වගේම මේ උගත්කම ලබා ගැනීමෙන් දැවුණුම ආකල්ප කුසලතා වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. යම් කෙනෙක් තමන් උගත්කම ලබාගෙන ඒ උගත්කම තමන්ගේ ජීවිතයෙන් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ උගත්කම වැඩතර නැති උගත්කමක් වෙනවා. ඒ වගේම අපි හුඟක් දේවල් දැන් මේ කාලේ ඉගෙන ගන්නවා. විශේෂයෙන් මේ සඳහන් වන්නේ ධර්මයේ පිළිබඳ උගත්කම තමයි බෞද්ධ භාවය. ලෝකය ගැන අපි ඉගෙන ගන්නට ඕන. හුඟක් වෙලාවට අපේ දරුවන් පවා අපේ අධ්‍යාපනයෙන් පවා හුඟක් උගන්වන විෂය කරුණු. නමුත් අපි කල්පනා කළ බැලුවොත් මනුෂ්‍යකම වර්ධනය වීමට අවශ්‍ය කරුණු බොහෝ දෙනා දන්නේ. හුඟක් උගත් අය පවා සභාවක හැසිරෙන්න දන්නේ. සභාවක ඉන්න විදිය දන්නේ. ඒ වගේම පාරේ යන්න දන්නේ නැහැ. යම් තැනක ඉන්න දන්නේ නැහැ. ඒ වගේම බස් එකට යන්න දන්නේ නැහැ. එපමණක් නෙවෙයි පන්සලට හැසිරෙන්නද දන්නේ නැහැ. මේ ආදී වශයෙන් කල්පනා කරලා බැලුවම අපි හුඟක් දේවල් ඉගෙන ගන්නවා වගේම ජීවත් වෙන ආකාරය පිළිබඳව හොඳින් ඉගෙන ගන්නට ඕන. ඒක ඉතාමත්ම අවශ්‍යයි. ඒ වගේම අපි ඉගෙන ගන්න ඕන අනුන්ට ගරු කරන්න. නිතරම අපි පුජ්‍යලයන්ට ගරු කරන්නට ඕන. ඒක ඉතාම වැදගත් දෙයක්. මිනිස්යන් වශයෙන් සමාජයේ කොයි කාටත් ගරු කරන්නට ඕන. ගරු දීලා කතා කරන්නට ඕන. අපහාස උපහාස කිරීම වලින් වෙන් වෙන්න ඕන. එය හොඳ ගුණ ධර්මයක් කියන කාරණය මතක් කරන්නට ඕන. ඒ වගේම මේ බෞද්ධභාවය ඇති කර ගැනීම සාංශාරික වශයෙන් තමන්ට නැවත වතාවක් බෞද්ධභාවය ඇති කර ගැනීමට හේතු වෙනවා. සංකාරදී අපි පින් පව් දෙක අරන් යනවා වගේම අතිගෙන යන දෙයක් තමයි හොඳට අධ්‍යාපනයක් ලැබුවම ඒක සංසාරයටත් ගෙනියනවා ඊළඟ භවයක උපන්නවත් හොඳින් ඉගෙන ගන්නට ඉක්මනින් ඉගෙන ගන්නට ඒ හේතු වෙනවා ඒ නිසා බෞද්ධ භාවය වර්ධනය කරගන්නට ඕන අනික් කාරණය තමයි ඡාගේන වද්දති ඡාගේන වද්දති කියන්නේ ත්‍යාගශීලී ගුණය දිනු කර ගැනීමයි අපේ හිතේ නිතරම ලෝභ දෝෂ මෝහ වැඩ කරන මේ ලෝභ දෝෂ මෝහ වලින් පුජ්‍යලයා පීඩාවටපත් වෙනවා ලෝභය දෝෂ මෝහ වෙනුවට අලෝභ ආදෝෂ අමෝහ කියන කුසල මුල් උපදවාගෙන කටයුතු කිරීමෙන් ත්‍යාග ගුණය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. අපි සම්පතව තිබෙනා වූ දේවල් අපි පරිත්‍යාග කරන්න ඕන අරමුණු දෙකක් ඇතුව. පූජා බුද්ධියෙන් හා අනුග්‍රහ බුද්ධියෙන් බුද්ධ පූජාව කියන්නේ අපේ අප ළඟ තිබෙන සම්පත් වලින් පූජා බුද්ධියෙන් විහාරස්ථාන වලට දානේ පිළිවෙල කරගෙන ගිහිල්ලා ගරුතර මහා සංඝරත්නයේ දානේ පූජා කරන්නේ ඒ වගේම දක්ෂිල් මෑණිවරුන්ට දානේ පූජා කරන්නේ අෂ්ටාංග සීලය සමාදන් වුණු දිනවලට උපාසක උපාසිකාවන්ට දානේ පූජා කරන්නේ පූජා බුද්ධියෙන් ඒ අය තුල පවතින සිල්වත් ගුණවත්කම් සලකල තමයි අපේ දානේ පූජා කරන්නේ. අනික් කාරණය තමයි අනුග්‍රහ බුද්ධියෙන් යම් යම් දේවල් ලබා දෙන. අනුග්‍රහ බුද්ධියෙන් යම් යම් දේවල් ලබා දෙනවයි කියන්නේ අනාථ නිවාසවලට, මහලු නිවාසවලට, ඒ වගේම පීඩාවටපත් වුණ අයට අනුග්‍රහය දක්වනවා නම් ඒ කරන්නේ අනුග්‍රහ බුද්ධිය. අපි දන්නවා අපේ රටේ හොඳ පින්වතුන් පසුගිය කාලවල ගම් වතුර නිසා අනාථභාවයට පත් වුණා ඇයට වහා වහාම තමන්ගේ ශක්තියේ පරිදි පරිත්‍යාග කළා. ඒක අනුග්‍රහ බුද්ධියෙන් කළ පරිත්‍යාගයක්. ඒ නිසා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනෙ, ඥානය අනුන්ගේ යහපත පිණිස යමෙක් පරිත්‍යාග කරනවා නම් ඒ තාම වටිනා දෙයක්. අදාන මති දානංච නප්පසංසන්ති පණ්ඩිතා කියලා ඉගැන්වීමක් තියෙනවා. නොදීමත් ප්‍රමාණය ඉක්මවා දීමත් ඥානවන්තයෝ ප්‍රශංසා කරන්නේ නැති වැඩක්. ඒ වගේම අත්තානන්ත පරංච අනුපහච්ච දානන්දේති කියලා බණපදයක් සඳහන් වෙනවා. තමනුත් අපාසුවටපත් වෙලා. අනුන්ද අපාසුවටපත් වෙලා යමෙක් දාණය දෙනවා නම් එයත් අගේ කරන්න පුළුවන් කමන්නේ. අපි තරඟට දාණය දෙනවා. ඒ වගේම තමන්ට බැරි ප්‍රමාණයට තමන්ගේ ඉඩකඩම් උපස් කරලා, ගෙවල් දොරවල් උපස් කරලා පින්කම් කරන අය, උත්සව කරන අය ඉන්නවා. එයත් අගය කරන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ මතක් කරන්නට ඕන. අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කාලයෙන් පැය 24න් පැය දෙකක් විවේකාරන් ලෝකයාට සේවය කළා පැය 22ක්. ඉතින් ඒ නිසා අපි සෑම වෙලාවකදීම ඒ ඡාල ගුණය වර්ධනය කර ගැනීමට ක්‍රියා කරන්නට ඕන. අනෙක් කාරණය තමයි පඤ්ඤාය වඩ්ඩති. ප්‍රඥාව දිනු කර ගැනීමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව කල්පනා කිරීම ප්‍රඥාව චතුරාර්ය සත්‍ය පිළිබඳව දැන ගැනීම ප්‍රඥාවයි අවබෝධ කර ගැනීම ප්‍රඥාවයි බුදුදානේ විමුක්ති මාර්ගයේ නිවන් නිර්වාණගාමී මාර්ගයේ අවසාන අවස්ථාව ප්‍රඥාවයි සද්ධායෙන් ආරම්භ වන්නා වූ මේ විමුක්තිගාමී මාර්ගය ප්‍රඥාවෙන් තමයි අවසන් වන්නේ. ප්‍රඥාවේ කොටස් තුනක් තියෙනවා. සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා කියලා. සුතමේ ප්‍රඥාව කියන්නේ කරුණු ඇතිවීමෙන් ධර්ම පොතපත කියවීමෙන් බණ ඇහිීමෙන් ඥානය වර්ධනය කර ගැනීමට කියනවා සුතමේ ප්‍රඥාව කියලා. චින්තාමේ ප්‍රඥාව කියන්නේ සිටීමෙන් නුවණ දිනු කර ගැනීමයි. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැබෑවත් පින්නතුන්ට ශ්‍රාවකයන්ට චින්තන නිදාස නැතන් සිටීමේ නිදාස උපරිම මට්ටමින් දුන්නා වූ උත්තරයන් වහන්සේ නමක්. ඒ නිසා නිබඳව නිරතුරුවම අපි හිතන්නට තමන් ගැන සිතන්න ඕන. තමන්ගේ දූ දරුවන්, ස්වාමි පුරුෂයා, භාර්යාව ගැන සිතන්න ඕන. ඒ වගේම තමන්ගේ ආයතනය ගැන, ඒ වගේම අපේ රට ගැන, අපේ පරිසරය ගැන ආදී වශයෙන් සෑම දිනෙකම කුඩා කාලේ ඉඳන්ම හිතන්නට පුරුදු වෙන්නට ඕන. ඒ සිතීම නිසා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. අනිත්‍ය කාරණේ තමයි මේ සිතීමේදී ධනාත්මකව සිතන්න ඕනේ. හැම දෙයක්ම අසුබවාදීව, හැම දෙයක්ම අන්තවාදීව හිතන අය අපේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඒ ඉතා කනගාටුදායක ලක්ෂණයක්. අපි සුබවාදීව, ඒ වගේම යහපත් ආකාරයට දේවල් සිතන්නට ඕනෑ කියන කාරණේ මතක් කරනවා. අනෙක් කාරණය තමයි භාවනාමය ප්‍රඥාව. භාවනාමය ප්‍රඥාව කියන්නේ භාවනා කිරීමෙන් ලබා ගන්නා වූ නුවණයි. ඒ අනුව සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියන මේ ප්‍රඥාවන් වර්ධනය කර ගැනීමෙන් අපිට මේවට උදාහරණ තියෙනවා. උම්මග්ග ජාතකයෙන් අපේ ජීවිතයට යමක පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සදාවත් පින්නතුන් අද දවසේදී ඊටාම වටිනා දාන් වෙන කරුණ මේ සූත්‍රයෙන් අංක දෙක ගැනම කියවුණා භවභෝග අවශ්‍යයි ಗುಣධර්ම දෙකක් අවශ්‍යයි හරියට මේක උපමාවක් කියනවා නම් රෝග දෙකක් තියෙන වාහනයක ගමන් කරනකොට ඒ රෝග දෙකම ශක්තිමත් තියෙන්න ඕන වගේ මේ අංක දෙකම ශක්තිමත් තිබුණොත් තමයි ඒ ජීවිතය සාර්ථක ඒ නිසා මා මුලින් මතක් කළා ශාසනය බුද්ධ ශාසනය කොටස් තුනකට තිබෙන බව පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා මේන් පරියාප්ති ශාසනය ඉතා ප්‍රධානයි කිව්වා ඒ ධර්මයේ ඉගෙන ගැනීම ධර්මයේ දැන ගැනීම ධර්මයේ පිළිබඳව විමසීම වැදගත් ඒවා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ප්‍රතිපත්ති පුරලා අනුගමනය කිරීමෙන් අවබෝධය ලබා ගැනීමට පුළුවන් කියන කාරණේ ඊළඟ කාරණා මා මතක් කළා ද්විචක්කපන සූත්‍රයේ සඳහන් වෙන කාරණයක් අන්ධෙක් ඒ වගේම දැස් තියෙන කෙනෙක් හා එක ඇසක් තියෙන කෙනෙක් දැසක් තමයි අවශ්‍ය කියන්නේ කාරණේ මතක් කළා ඒ නිසා අද දින දේශනා කළ මේ ධර්මය ආරක්ෂා කරගැනීමෙන් මෙලොව ජීවිතයේ භෞතිකාන්තයක් ආධ්‍යාත්මිකාන්තයක් දිනු කර ගැනීමෙන් පරලෝක ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනවි පැමිණ වදාළ අතුතුම් අමාමහා නිර්වාණ සාන්තියම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න එහෙම ප්‍රාර්ථනාව ඇති කරගෙන අප ලබාගත්තා වූ පින් දෙවියන්ට අනුමෝදන් කරමු ඒ වගේම මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු අපටත් දෙවි මිනිස් සැප කෙලවර සාන්ත නිවන් සුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්칸තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා චන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්ම සාන්ත අමා මහ නිවන් සෝය පිණසම හේතු වාසනා වේවා Thank you.